නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि द्वितीयांसि बुद्धं शरणं गच्छामि द्वितीयांसि धर्मं शरणं गच्छामि द्वितीयांसि सङ्घं शरणं गच्छामि तृतीयांसि बुद्धं शरणं गच्छामि तृतीयांसि धर्मं शरणं गच्छामि कपिलन्ति सङ्घम् शरणम् गच्छामि पानातिपाता वीरमणि सिखापदम् समापयामि अभिन्नादाना वीरमणि सिखापदम् समापयामि कामीतु मिथ्याचारा वीरमणि सिखापदम् समापयामि तुषावादा वीरमणि सिखापदम् समापयामि පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාචීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි පින්වත්නි අපිට කතා කරන්නට තිබෙන්නේ රූප ප්‍රවෘත්ති ක්‍රමය. කාම ලෝකයේ රූප ප්‍රවෘත්ති ක්‍රමය පිළිබඳව අපි පසුගිය දිනේ ඉස්තිවා. රූප ප්‍රවෘත්ති ක්‍රමය කියන්නේ රූප යන්ගේ පැවැත්ම. ඒ ඒ පැවැත්ම සිදුවේගෙන යන හැටි. ඒකයි රූප ප්‍රවෘත්ති ක්‍රමය කියන එකෙන් දක්වන්නේ. ඉස්සෙල්ලාම අප කතා කළේ ගබ්බසෙයක සත්‍යයන් ගැන. ඒ කාම ලෝකෙහි ගබ්බසෙයකෙහි කියන මෞකුස ප්‍රතිසන්දි ගන්නා සත්‍යයන්ට කාය දසක, භාව දසක, වතු දසක කියන කලාප තුනක් උඩක් පිරිසෙන් ලැබෙන බවත් ඇතැම් විට භාව දසකයේ නැතිව ඒ කාය දසක, වතු දසක කියන ඒ දසක කලාප දෙක පමණක් ලැබෙන බවක් අපි දැනගත්තා. ඒ ඊළඟට මේ සුදුසු කාලයේදී ලැබෙන කලාප ගැන කිව්වනේ 77 වන දිනෙහිදී නැත්නම් සති 11කට පස්සේ 11 වෙනි සතිය අන්තිම දිනෙහිදී චක්කු දසක, සෝත දසක, ධාන දසක, ජීවහා දසක කියන මේවා ලැබෙනවායි කියන ඊළඟට ඒ යම්කිසි විදෙක මේ මව කනබන ආහාර දරුවාට පැමිණේ නම් ලැබේ නම් ඒ අවස්ථාවේ පටන් ආහාරයේ රූප උපදින බව මෙයින් පළමු කොට උපදන ඒවා තමා කර්මජ රූපේ. කර්මජ රූප පිළිබඳයි අපේ පසුගිය අපි අනිත් චිත්ත වීතිෙහි ඉතිරි ප්‍රස්තාර නොකොට ප්‍රතිපත්ති සිතෙන් පටන් ගන්නවා. මේ පටිසන්ධි කියලා. ඒ පටිසන්ධි පිටක උපාද පිටි භංග කියන ක්ෂණ තුනක් පිළිගන්න. ඒ කර්මජ රූප යන්ගේ ආරම්භය ප්‍රතිසන්ධි පිටේ උපාද ක්ෂණෙහිදී වන්නේ. ඒ ප්‍රතිසන්ධි පිට ආ කර්මජ රූප ඒ සමග හට ගන්නා කර්මජ රූපයන්ගේ ඒ උත්පාදක්ෂණය පිළිබඳව නැහැ වෙනසක්. එකම ක්ෂණයකයි සිත හටගන්නේ ඒ කර්මජ රූප හටගන්නේ. ඒ සිත පිළිබඳව ඉඳගෙන තියෙනවා ඒ සිතේ ප්‍රතික්ෂණ. සිතේ ප්‍රතික්ෂණ. ඒ ප්‍රතික්ෂණයේදී මෙහිදී අපි ගත්තේ කර්මජ කලාප තුනක් ආය දස්සක භාව දස්සක වත් දස්සක ඒ කලාප තුන. මෙහිදී ඒ කලාප තුන උපදිනවා. ඒ කලාප තුන ලැබෙනවා නැවත. ඒ කියන්නේ ප්‍රතිසංවිසිතේ උපාදක්ෂණෙහි පටන් හැම සිතකම තිබෙන කුඩා ක්ෂණයක් පාසාම කර්මජ රූප උපදී. නිසා අංගක්ෂණයේදී කර්මජ රූප එනවා. දැන් මේ තත්ත්වය පරිතිනවා ප්‍රතිකල්. ආ 11 වෙනි සතියේ අන්තිම දිනයේ කියන්නේ 77 වෙනි දිනයේ ඒ දිනේදී තමයි අනිත් අලුත් කර්මජ කලාප කොටසක් පහළ වෙන්න පටන් ගන්න. හරි චක්කු දත්තක, සෝත දත්තක, ධාම දත්තක, දිවහාත. දැන් මෙහෙම මේ තුනක් පහළ වෙනවායි කියවම මෙතන කොච්චර තියෙනවා? මේ කර්මජ කලාප තුනක් පළමුව පහළ වෙනවා. ඊළඟ ප්‍රතික්ෂණෙහිදී කර්මජ කලාප තුනක් පහළ වෙනවා. ඒ තුන මේ තුනට අතිරේකයි. ඒකෝ මේ තුනත් එකතු වුණාම එතන තියෙනවා කර්මනේ කලාප. අර ඊළඟට මේ ක්ෂණයේදී කර්මනේ කලාප තුනක් පානවා. නයි. එතකොට කර්මනේ කලාප නාමයක්. එතකොට ආරක බලයක්. අරකේ බංගක් නෑ. මේ පරිවර්ෂණය 17ක් 17ක් මේ එහෙම දීලා 17ක් වෙන සිටේ බංගක්ෂණයේදී සමාජයේ ප්‍රතිසංසිතේ විතරක්ෂණයේදී හටගත්ත කර්මික කලාපයක් කියලා. තේරෙනවද? දැන් වෙනකොට මහා විශාල ගානක්. ඔව් එතකොට දැන් එහෙම තුන තුන තුන ගත්තොත් 1000ක විතර දක්වා උනේවා 1000ක් 1000ක් නේ ඉතේවා ඉතේවා 50ක්. එතකොට 150ක් ඒ தත්ත්වයේ 153 දිගටම තියෙනවා. අර 77 වන ඔව් 77 වන ගිනියේ සතේ. මේ 153 ඒක ටිකක් නිරුද්ධ වෙනවා නේද? ඒකෙදී මේ 51 වෙනි ක්ෂණේ කුඩා ක්ෂණේ 51 වන කුඩා ක්ෂණේදී තව කර්මජ කලාප තුනක් පහළ වෙනවා. ඒ කර්මජ කලාප. ඊළඟට උත්තිජ කලාප. උත්තිජ කලාප පිළිබඳව දැනගත්තේ උත්තිජ කලාපයන් උපදින්නට පටන් ගන්නේ ප්‍රතිසංවිතයේ ප්‍රතික්ෂණයේ පටන්. ප්‍රතිසංවිතයේ ප්‍රතික්ෂණයේ පටන්. හේතුව ඒ හේතුව කුමක්ද? ප්‍රතිසංවිතයේ උත්පාදක්ෂණයේදී හටගත්ත කර්මජ කලාපයන්හි පවත්නා තේජෝ ධාතිය සිටියට පැමිණෙන්නේ ප්‍රතිසංවිසුතේ තිතික්ෂණය. අපි මුලදී දැනගත්ත කරුණක් තමයි සිත උපාදක්ෂණයේදී බලවත් වන අතර රූපයේ බලවත් වීම තිතික්ෂණයයි. දැන් ඒ නිසා තමයි අපට දැන් රූපාරම්මණයක් වුණා. ඒ රූපාරම්මණයෙහි උත්පාදක්ෂණෙහි එය අපගේ ద్వාරයක ගැටෙන්නේ නැtei කියලා චක්සුගාදී ద్వාරයක ඒ රූපාදී ආරම්භණයක් ගැටෙන්නේ නැහැ. එහි උත්පාදක්ෂණෙහි දීව. ගැටෙන්නේ පිටියේ පිටියට තනි. ඒකනේ ඒ පිටියට තනිනීම එතන දක්වලා කියන්නේ ඒක චිත්තක් කරක් කනාතීතා විවා භෞතිකක් කනාතීතා විවා කිසිපත්තා නේද රූපාරම්මණං චක්කුසාපාත මාගච්ඡති සතෝ පරං ඒ විදිහේ කියනවනේ ඒක චිත්තක්ෂණයක් හෝ චිත්තක්ෂණ කීපයක් හෝ ඉක්මගිය රූපාරම්මණයක් තමා චක්සු ප්‍රසාදයට යොමු වන්නේ ගැට ඒ අදහස් කරන්නේ ඒ රූපයේ උත්පාදයේ පටන්ව ප්‍රසාදෙහි ගැටෙන්නේ නැති යටත් පිරිසෙන් එක චිත්තක්ෂණයක් එක චිත්තක්ෂණයක් කියන්නේ උපාදිත භංග කියන ක්ෂණ තුනකින් යුක්ත වූ චිත්තක්ෂණයක් ගත කොට සිටියට පරිණි රූප ආරම්භණයයි ඒ චක්සුද්්වාරෙහි ගැටෙන්නේ කියන්නේ අපි ඒ වීතිකාණ්ඩේ ඉගෙන ගත්තා වීතිවල ඒන අදහස් කරන්නේ කුමක් රූපයේ තිබෙන බලවත්කම ඇතිවන්නේ සිටින් සිත උපාදී එනකොට සිතේ තිරෙන්නේ සිත බොහොම කෙටි කාලයක් ආයු ඇති ධර්මයක් රූපය හා සම්බන්ධ විට සිතේ ආයු කාලය ඉතාම ස්වල්පයි. සිතේ ආයු කාලයෙන් පිරිසිදු වෙනවා නම් 17න් එකයි. නේද? චිත්තක්ෂණ 17ක ආයුෂයක් එක රූපයකට තියෙනවා. ඒ නිසා සිත උපාදේක බලවත් රූපය ඉතිරි වෙනවා. සිටියට කලින් දැන් රූප වලින් උපදවන රූපයක් නේ. රූප වලින් උපදවන රූප කීයක් තියෙනවද? නැත්නම් ඒ රූප උපදවන රූප කීයක් තියෙනවද? රූප උපදවන රූප. දැන් සිතින් උපදවන රූප තිබෙනවා. නේ? රූප වලින්ම උපදවන රූප කොටස් වශයෙන් කියනවා මොනවද? දෙකක් තියෙනවා දෙජාතියක් තියෙනවා ඒ වර්ගයක් තියෙනවා උතුජ ආහාර උතුජ ආහාර ආහාර ඒ කියන්නේ එකක් රූපයක් නේ ආහාර රූපය එයින් රූප උපදවන ඒ උපදවන්නේ සිටින් සිටියට පැමිණි ආහාර රූපය ඊළඟට උතුජ රූප උපදවන්නේ ඍතුව තේජෝ ධාතුව සිටියට පැමිණි කල උපාදෙහි කිනේ සිටියට පැමිණි තේජෝ ධාතුව ඒ නිසා තමයි පටිසන්ධි පටිසන්ධි උපාදාය අම්ම සමුත්ථාන. එහෙමනේ අපි අභ්‍යර්මාර්ථ සංඝා පාඨයෙන් දැනගත්තේ. පටිසන්ධි උපාදාය අම්ම සමුත්ථාන. ඒ කියන්නේ ප්‍රතිසන්ධියේ පටන්ම අම්ම සමුත්ථාන රූපක්. කර්මයෙන් උදවන රූපක්. ධිටි කාල උපාදාය උපසමුත්ථාන. ධිටි කාලයේ කියන්නේ මේ ප්‍රතිසන්ධිතේම ප්‍රතික්ෂණය පටන් තමයි කිසි කාලේ පටන් ගන්න. කිසිය පටන් ගන්න. මේ ප්‍රතිසන්දිය. ප්‍රතිසන්දිය කියන්නේ මේ හත ගන්න අමුණාවසතා. ඉතින් ඒ පිටේ කිසිය වෙන විට මේ ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු මේ රූප කුංජයේ ආ සිටේ. එනේ ධර්මයන්ගේ සිටියක පැමිණීමක් තිබෙනවා. කිසි කාලේ. ඒවල ඉතුවත් ඒකව සහ තුවත් සිටියට පැමිණලා කියන්නේ. එතෙන් සිට උතුජ රූප උපදවන ඉති කාල විපාදාය ඉති සමුත්ථාය ඊළඟට අපි එක රූප එක රූප කුණ්ඩයක් හැටියට ගන්නවා නම් කලාපයක් හැටියට අපේ චිත්ත කලාපයක් පඨවි ආපෝ තේජෝ වායු වන්න ගන්ධ රස ගෝධා කියන ඒ සුද්ධාස්තික කලාපයක් වශයෙන් ඇතිවන්නා වූ කුතිජ කලාපයක් එතකොට මේ විදිහට උපුජ කලාප විකටම උපදිනවා. අටාට ඒ කියන්නේ කලාපයක් කියලාට කලාපකට කියන්නේ අපේ කලාප. සිටි කාලේ පටන් උපදිනවා. ඊළඟට සිටි කාල උපාදාය එතකොට ඉස්සෙල්ලාම හටගන්නේ කර්මජ රූප ඊළඟට හටගන්නේ උපුජ රූප උපුජ රූප දැන් දැන් මේ අවස්ථාව තුනේදී මේ අවස්ථාවේදී කර්මජ රූප පමණයි. පටිසම්භිතේ උපාදක්ෂණයේදී කර්මජ රූප පමණයි. ප්‍රතිසම්භිතේ පිටාවේදී ද්විතියේදී ප්‍රතිසම්භිත ද්විතියට පැමිණෙන විට කර්මජ රූපයි ද්විතිය කොටස් දෙකක් ප්‍රතිසම්භිතේ පංගක්ෂණයේදී ඒ කර්මජ රූපයි ද්විතිය රූපයි ඊළඟට පටන් ගන්නේ ඊළඟට ඇතිවන්නේ භවංග සිතනේ. මේ මේ පළමු භවංග සිත. මේ මේ භවයේ පිළිබඳ පළමු භවංග සිත මුලින්ම ලැබෙන භවංග සිත. ඒ භවංග සිතේ උපාදක්ෂණයේ පටන් මොනවද උපදවන්නේ? උපාදක්ෂණයේ පටන්ගෙන ඊට අමතරව ලැබෙන සිත් වල උපාදක්ෂණයේ චිත්තජ රූප. දැන් භවංග සිතේ පස්වන භවංග සිත ගන්නා විට මේ භවංග සිතෙන් උපදවන මේ චිත්තජ කලාපයක් භවංග සිතෙන් උපදවන චිත්තජ කලාපයක් ප්‍රතිසංදි සිතෙන් උපදවන නැත්නම් ප්‍රතිසංදි සිතේ ස්වාරක්ෂණයේදී හතගෙන ඊළඟට ඒ ඒ උඩාක්ෂණවලදී උපදනා වූ කර්මජ රූප දැන් අපි කියන ඉස්සෙල්ලා කර්මජ රූප කලාප තුනක් ඒ කලාප තුනක් ගන්නවා ඊළඟට විවිධ කලාප මෙතෙන් පටන් ගන්න ඉපදින ඒ කලාපය. එහෙම ගත්තොත් කලාප වශයෙන් වෙයි කරලා. මෙතන මේ අපි කියන්නේ චිත්තජ කලාපය. ඊළඟට මේ චිත්තජ කලාපය උපදින වේලාවේදීම හට ගන්නා ඍතුජ කලාපය කියන ඍතු ඍතු දිගටම පවතිනවා. අනුකල මේ එක එක අවස්ථාවකදී හතරගත් රූපවල තේජෝ ධාතුව පිටියට පැමිණලා තියෙනවා. ඒ පිටියට පැමිණි මේ තේජෝ ධාතුවේ ඉතිරි රූප උපදවන. ඉතින් ඒක නොනැවතීම සිදුවන සිද්ධියක්. නැවතීමක් හේතුව වන්නේ. ඉතින් යම් වෙලාවක නම් ඒ ඉතිරි රූපය හටගත්. යම් කිසි රූප ඉතිරි රූප කලාපයක් හටගත්තේ යම් අවස්ථාවකදී නම් ඒ අවස්ථාවේ සිට චිත්තක්ෂණ 17ක් යනතු ඒ කලාපයේ පවතිනවා 17 වෙනි චිත්තක්ෂණ 17 වෙනි සිටේ සංරක්ෂණයේදී ඒ කලාපයේ පැතිරයි ඒ විදිහට හැම අවස්ථාව හැම මොහොතක් පාසාම ඒ ඉතිජ රූප උපදිනවා එතකොට කර්මජ රූප උපදිනවා උපජ රූප උපදිනවා ඊළඟට චිත්තජ රූප උපදිනවා ආහාර රූප පස්සේ ඉපදෙන්නේ අපි චිත්තජ රූපකට. චිත්තජ රූප වල తත්වය අර කර්මජ උද්දජ කියන ඒ රූප සමානම නෙවෙයි. කර්මජ රූපත් නිරන්තරයෙන්ම උපදින. උපදවන. උපදින ඒ කියන්නේ හැම සිතකම හැම ක්ෂණයක් පාසාම හැම කුඩා ක්ෂණයක් පාසාම ඒ හැම කුඩා ක්ෂණයක් පාසාම උපදිනයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? නිරන්තරයෙන්ම නැවතීමක් නැතිවම උපදනා බව. නැවතීමක් නැතිවම උපදනා බව. ඒකයි. හැම ක්ෂණයක් පාසාම උපදිනවා කියන එකට ඒකනේ තේරුම. දැන් දැන් අපට සිතේ කාලය. සිතේ සිත චිත්තක්ෂණයක් කියන කාලය. මොන විදිහක කාල නිම්නති මැනගත හැකියි. දැනගන්නට එහෙම බෑ. ඒකෙන් අදහස් කරන්නේ. එහෙමනම් මොකක්ද මේ தත්වය? හැම සිතිස්සෙම නැවතීමක් නැතිව ඉපදීමක් තිබෙනවා. නවතින්නේ නැහැ ඉපදීම. අත ගන්නවා අත ගන්නවා අත ගන්නවා අත ඒ හත ගන්න එක පිළිබඳව තිබෙන తත්වය තමයි ඊට ආයත් ආයු කාලයේ පැවත නැති. ඒ తත්වය පවතින්නේ කර්මජ රූපත් උත්ජ රූපත් මේ දෙක. චිත්තජ රූපය උපදින්නේ සිත නිසානේ. සිතින් උපදවන්නේ. ඒ සිතින් උපදවන රූප සිතේ බලවත් මොහොතේදී උපදවන. ඒ කියන්නේ සිත බලවත් වන්නේ උපාදක්ෂණයේදී කියන්නේ. ඒ නිසා සිතේ උපාදක්ෂණයේදී චිත්තජ රූප උපදවන ත්‍රිතික්ෂණේ භංගක්ෂණ කියන ඒ දෙකේදී චිත්තජ රූප උපදින්නේ නැහැ. ත්‍රිතික්ෂණ භංගක්ෂණ වලදී උපදින්නේ නැහැ. ඒ වගේම දැන් මේ වෙලාවේදී ඉතින් වෙන සිත් උපදින්න නෑනේ භවංග පවතිනවා ඊළඟට භවනිකාන්තික ලෝභජවන් ඒවා උපදිනවා චිත්තයේ රූප නූපදවන සිත් කියලා අපි ඉගෙන ගත්තේ මොන සිද්ද දැන් මේ සිතේ ප්‍රතිසන්දි සිතේ චිත්තයේ රූප උපදවන්නේ නැහැ ප්‍රතිසන්දි සිතේ උපාදක්ෂණයේදී චිත්තයේ රූප උපදින්නේ නැහැ පළමු භවංග සිත්තේ උපාදක්ෂණෙහි පටන් තමා ඒ ඒ සිත්වල උපාදක්ෂණෙහිදී චිත්තජ රූප උපදින්නේ. උපදින්නට පටන් ගන්නවා. ඒක සිතින් රූප උපදවන්නේ සිතේ උපාදක්ෂණෙහිදී ඒ රූප රූපර වෙන සිද්ධ තිබෙනවා. ඒවා තමයි විපංච විඥානයේ කියන චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන ඒ විඥාන සිත් 10ක් තිබෙනවානේ. කුසල විපාක, කුසල විපාක වශයෙන් ලැබෙන ඒ 10න් රූප උපදවන්නේ නැහැ. ඒවා රූපේ ඉපදවීමට තරම් ශක්තිමත් සිත් නොවේ. අනිත් රූප නූපදවන සිත් කොටස තමයි අරූපාවචර විපාක සිත් හතර. විපාක සිත් හතර. එහෙම ගත්තම රූප නූපදවන සිත්යේ කියලා එකහෙලාම වෙන් කරන සිත් 14යි. ඒ රූප උපදවන සිත් වලින් සමහර අවස්ථා තිබෙනවා රූප උපදවන්නේ නැහැ. ඒ නිසා දැන් රූප උපදවන සිත් කොටසටයි ඇතුළත් වන්නේ භවාංග සිත් 100ක් 15ක්. භවාංග සිත් වශයෙන් ලැබෙන සිත් 15 ඒ විපාක සිත්නේ. ඒ විපාක සිත් 15 රූප උපදවන මේ රූප උපදවනවනේ. ඇයි? කල්පනා ඒ ඒවා රූප උපදවනවා නේද? භවක් අරූපාවචර විපාක 34ක් භවග 34ක් වෙනවා. ඒ කියන්නේ ඒවත් ප්‍රතිසම්පි වෙන සිත් නේ. ඒ හැර භවාංග කෘත්‍යවත් සිත් ප්‍රතිසම්පි භවාංග සිති කෘත්‍යවත් සිත් තිබෙන්නේ 15ක් නේ. අරූපාවචර විපාක හතර ඇරුණාම ඒ 15 ලැබෙන්නේ කොහේද? 10ක් කාම ලෝකෙහි පහක් රූප ලෝකෙහි. නේ? ඒ ඒ 10 කාම ලෝකෙහි ලැබෙන 10 පටිසම්භි වශයෙන් භවාංග වශයෙන් ත්‍ුති වශයෙන් ලැබෙන මේ ඊළඟට ඒවා සදාරම්මන වශයෙන්ද ලැබෙනවා ඒ කීයක්ද සදාරම්මන වශයෙන් 10 සදාරම්මන වෙන සිත්ති වෙනවනේ ස්වේච්ඡා සහගත සම්පීර්ණ දෙකයි මහා විපාකසයි නේ එතන විපාක වශයෙන් 10ක් තියෙන්නේ කාම විපාක ඒ 10 සදාරාමින කෘත්‍යයක් කරනවා නේ අර මේ ප්‍රතිසන්දි කෘත්‍යයක් නොවන තව සම්පීර්ණයක් තිබෙනවා ඒක තමයි එතනින් අඩු වෙන්නේ ඒ 11 සම්පීර්ණ මේ සිතන් එකතු වුණාමනේ සදාරාමින කෘත්‍යය කරන සිත් 11ක් වෙනවා මතකද මහා විපාක අටයි සම්පීර්ණ සිත් තුනයි. ඉතින් සම්පීර්ණ සිත් තුනෙන් දෙකක් පමණයි ප්‍රතිසන්දි භවංග සිති වශයෙන් ලැබෙන්නේ. ඒ දෙක සම්පීර්ණ කෘත්‍යයෙන්ද උපදිනවා සදාරම්මන කෘත්‍යයෙන්ද උපදිනවා. එතකොට ඒක කෘත්‍ය පහක් අපි ඉගෙන ගත්ත මේ සිත්වල. මහා විපාකාට ප්‍රතිසම්පි භවංග චිත්ත කියන කෘත්‍යයන් තුන සිදු කරනවා. ඒ වගේම චිත්ත වීතිවලදී සදාරම්මන කෘත්‍යයෙන්ද ලැබෙනවා. නේ සදාරමණ කුත්තේන්ද ලැබෙනවා. දැන් ඒවා පිළිබඳව සැලකෙන විට දැන් අපි ගන්නේ මේ ඒ සිත් 15 වෙනි නාම රූප කියන දෙකම නැත්නම් පංචස්කන්ධය ඇති භවයන්ගෙන් ලැබෙන්නේ මේ පංචස්කන්ධයක් උපදවමින් නැත්නම් පංචස්කන්ධයක පළමු පහළ වීම වශයෙන් ලැබෙන සිත් කොටසක් මේවා. කාම ලෝකෙහි ලැබෙන ඒ කාමාවචර විපාක සිත් 10යි. රූප ලෝකෙහි ලැබෙන රූපාවචර විපාක සිත් 5. ඒ ඒ ඒ 15ම ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙන විට ඒ භවයට අදාළ රූප කොටසකුත් දැන් අපිට නම් එහෙමනේ රූප කොටසකුත් අර නාම ධර්මත් උපදවනවා. එතකොට එතන පංචස්කන්ධයක් තියෙනවනේ. පංචස්කන්ධ ඒ ඒ පළමු පහළ වීම ප්‍රතිසම්පිතේ පළමු පහ ප්‍රතිසම්පිත වශයෙන් ලැබෙන්නේ ඒ සිතේ මේ භවයේ පිළිබඳ පළමු පහළ වීම. දැන් ඒ ඒ නිසා දැන් ඊළඟට ලක්වන අනිත් අවස්ථාවලදී සිත් දෙකෙන් පොඩි පොඩි රූප උපදවීමක් නැහැ මොන වූ ඒ චිත්තජ රූප උපදවීමක් නැහැ චිත්ත නැති බැරි අසඤ්ඤ සත්‍යයි කිය රූප උපදින්නේ නේද නේ චිත්ත චිත්ත නෑ උපදවන්නේ ඒ මේ රූප උපදවන චිත්තක් ඒවට සියලු ප්‍රතිසංවිසිතේ උපාදක්ෂණෙහිදී කර්මජ රූපත් ප්‍රතිසංවිසිතේ පිටික්ෂණෙහි පටන් උතුජ රූපත් ප්‍රථම භවාංග සුඛේ උපාදක්ෂණෙහි පටන් ඒ ඒ සිත්වල උපාදක්ෂණෙහිදී චිත්තජ රූපත් උපදීම පටන් උපදීන ඊළඟට ආහාරජ රූප ගැන සඳහන් වන්නේ මෞකස ප්‍රතිසන්දි ගන්නා සත්වයින්ට නම් ඒ මව කනබුන ආහාර ඒ කුසෝ දරුවාගේ ශරීරයට ලැබෙන්නට පටන් ගන්න යම් අවස්ථාවකදී නම් එතෙන් සිට ආහාරය රූප යංචස්ස භුඤ්ජති මාතා අන්නම් කානං ච භෝජනං තේනතෝ තත්ථයාපේති මාතු කුච්චි ගතෝ නරු කියලා දක්වන්නේ එයා. මේ ඒ රූප කොටස් හතර පිළිබඳ. මේ தත්වය විගතව පවතී. මේ தත්වය විගතව පවත්වාගෙන යනවා. දැන් ඒක තමයි අපිට තියෙන්නේ. ඉතින් ඒ එයින් අපි තේරුම් ගන්නට ඕන එක කාරණයක් තමයි මේ රූප. ඉපද උපදින්නට පටන් ගන්නයන් පිට නිරන්තරයෙන්ම රූප ඉපදගෙන ගියා. ඒ ඉපදුණු ඉපදුණු හටගත් හටගත් රූප ඒවාට අයත් ආයු කාලයේ ගතකොට නැති වෙනවා. ඒක හරියට වහනක් බල්වල. දැන් ඔක්කොල් කෙල් පහන් දැටිය ඒ ඒ පහන වශයෙන් ගන්නා යම් විභාජන මේ කියන කරුණු එකතු වෙලා අපි ඉතින් ඒකට ඒ රැතියට ගින්දර අවුල වූ කල්හි අවුල වූ කල්හි පටන් ගන්නවා ඒ ගිනිසිරුවක් නගින්න ඒක දිගට ඇවිලමින් පවතිනවා ඇවිලමින් පවතින අපට තේින්නේ අපි සල් 6 වෙනස් පස්සේ දැල්ුවේ හන්දේ තව ටිකක් තවස් වලට රෑ ආගලා රෑ 9 විතර වෙනකොට තෙල් හොදට තිබුණා නම් දාලා වැටියක් හොඳ දිග වැටියක් මේ ඇවිලමින් තිබෙනවා මේ අපිට හිතෙනවා අපි මේ වේලේ පත්තු කරපු හයට පත්තු කරපු මේ පහන තවම දැල් වෙනවා පත්තු වෙනවා එහෙමනේ අපි හිතාගන්නේ එහෙම හිතාගන්නේ ඒකේ ඉති යුක්තියක් කියනවා එහෙම හිතාගෙන ඉන්නේ ඒක වරදකුත් නෙවෙයි වරදක් නෙවෙයි කියන්නේ නැත්නම් වෙන පහනක් නෙවෙයි මේ දැල් වෙන්නේ. ඉස්සෙල්ලත් දැලු පහන දැන් දැනුත් තාවකපත් වෙනවා කියලා අපි කියනවා. ඒ තමයි අපට මේ මේ හට ගන්නා රූප පිළිබඳව පවත්නා ධනේ ධනේ කියන එකෙන් පිරෙන්නේ ධනේ කියන එක එක විදිහකින් අපගේ නුවණස වහනේ ධනේ ධනේ කියන්නේ එකක් හැටියට ගන්නා බව. එකක් හැටියට. සංතති ඝන, සමූහ ඝන, කෘත්‍ය ඝන, ආරම්භන ඝන කියලා ඝන හතරක් තිබෙනවා. එන්නේ සංතති ඝනය. සංතති ඝනේ ඒ ග්‍රන්ථරයෙන් ඇවිලා ඇවිලා ඒ ඒ ගිනිසිලුව දැල්වි අවසන් වෙනවා. ඒ අවසන් වීමක් හෝ පටන් ගැනීමක් හෝ අපිට තේරෙන්නේ. අපි ඒක ගන්නෙ නෑ. සලකන්නේ. සිදුවන්නේ නම් එයයි. ඇවිලෙන ඇවිලෙන පහන් සිව්ව එදේ ලෙමනද? තත්පරයක් පවතින්නේ නැහැ. බොහෝම වේගයෙන් ඇති වෙන නැති ස්වභාවයක් තිබෙනවා. ඒ වගේ තත්වයක් මේ ශරීරයේ පිළිබඳ. ශරීරෙහි රූප පිළිබඳව පිළිදෙන. දැන් ඒ ඒ විදිහේ දකින්නට පුළුවන් කමක් අප ඇති කරගත්තොත්. තවාගේම හෝ අත දිවි කරලා තමන්ට බලපෑයි මේක ඇවිල්ලා ඇවිල්ලා යන මේ දෙයක් හරියට මේ ඇවිල ඇවිල යන ගිනිසිඟු ඇති ගින්දරකේ ඒ වගේ. ඒ ඒ විදිහට දකින්නට පුළුවන්. එහෙම තත්ත්වයක් මේ ශරීරයේ අපිට පේන්නේ නම් ඒක ධන වස්තුවක් හැටියට අල්ලන්නට පුළුවන්, කපන්නට පුළුවන්, ඔය ඕන එකක් කරත හැකිනේ. ඉතින් ඒ නිසා මේක ලොකු තියෙන තිබෙන අපිට තිබෙනවනේ එකක්. අපිට තිබෙන්නේ මේ ඇතයි කියන ඒ ඇතයි කියන හැඟීමක් අපිට තිබෙනවා. ඇති කියන හැඟීමේ වරදක් නෑ. ඒ ඇති කියලා සැලකන එක හැමතිස්සෙම නැති වෙන බව අපිට තේරෙනවා. ඒකයි වැරදි. දැන් කොහොමද කියන්නේ? අර ඒකනේ අර අපි ඈ ආ දැන් ඉතින් ඒ චිත්තක්ෂණ 17 කියන එක බාන කොයිතරම් මේකවත්ද ඒක සිත මේ එක කාරණයක් පිළිබඳව යමක් හිතනකොට සිත් ලක්ෂ ගණන් ඇතිව නැති වෙනවා කියලා උගන්වනවා බුදුරජාණන් වහන්සේ නම් වදාලේ සිත පිළිබඳව දේශනා කරන විට නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමුපස්සාති යං එවං ලහුපරිගත්තා. යතහිදං භික්කවේ චිත්තං. යාවං සිදං භික්කවේ උපමාපේන සුකරා යාව ලහුපරිගත්තං චිත්තං. සිතේ ඇති වහා ඇතිව නැතිවන බවට උපමා දැක්වීමද කළ නොහේ කියන එක න සුකරා කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. තේරුම වශයෙන් නම් එන්නේ පහසු නොවේ කියන එක. එහෙම උපමාවක් දක්වන්නට බෑ. සිතට ඒ තරම් වේගවත් ඇති වෙලා නැති. ඒ දකින්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට දැක්ක. බුදුරජාණන් වහන්සේ. නමුත් උන්වහන්සේ දැක්ක ආකාරයෙන්ම එය දකින්නට පුළුවන්. තවත් කෙනෙක් නැහැ කියන්නේ. රහතන් වහන්සේ කිව්වා. දැන් සිත පිළිබඳව භාවනා කරන සිත තවත් සිතකින් අරමුණු කරන එහෙම අය කරුවද ඒ සිත අරමුණු කරන්නේ එක සිතක් හැටියට නෙවෙයි අපිට එක සිතක් හැටියට තමයි දෙනින්නේ හැඟෙන්නේ. හැඟෙන්නේ එහෙම. නමුත් එක සිතක් නෙමෙයි. දැන් අපි කියනවානේ සරාගන් වා චිත්තං සරාගන් චිත්තං පජානාති. එහෙම කියනවනේ. ඒ සරාග සිතක් ඇති වූ කල්හි ඒ සරාග සිතක් බව නුවණින් දැනගන්නවයි. ඒ සරාග සිතක් බව දැනගන්නා විට ඒ සරාග සිත පිළිනවයි. නැහැ ඒ සිත ඇති කරලා නැතිව ගියා. ඒ සිත ඇති කරලා නැතිව ගියයි කියලා අපි කියන්නේ. එක සිතක් ඇති කරලා නැතිව ගියේ නැහැ. සිත් පරම්පරාවක්. දැන් අපි දන්නවනේ අපි චිත්ත වීති ඉගෙන ගන්න විට පරාගත තේකිය කුමක්ද? අපි ගනිමු මේ ඒ සිත වශයෙන් ලැබෙන්නේ රූපාරම්මණයක ඉඳගෙන අපි ගන්න රූපාරම්මණය ඉස්ස රූපාරම්මණයක ඉඳගෙන හට ගන්නා ලෝභ මූල සිත් වලින් යුක්ත වූ චිත්ත වීතිය. ඉතින් ඒ චිත්ත වීතිය ඇති වෙන්නට දැන් ඉස්සෙල්ලාම ඒ අරමුණ ගනිමින් උපදනා චිත්ත වීතියක් තිබෙනවා. ඒ අරමුණු දැනෙමින් උපදනා චිත්ත වීතිය ඒ පෙනෙන අරමුණ Tamante එවේලෙ පෙනෙන අරමුණ. දැනෙමින් උපදනා වූ චිත්ත වීතිය. ඒක චක්කු විඥාන වීතිය නැත්නම් චක්කුද්්වාරික වීතිය. චක්කුද්්වාරික වීතිය තිබෙනවා ජවන්. නමුත් මේ ජවන් අපට එහෙම ප්‍රකට ජවන් නෙවේ. ඒවා ඇතුළු බවක්වත් නොදැනෙන තරමේ අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපට ලැබෙන මනෝද්වාරික ජවන් තිබෙනවා. සරලම සදනුවත්තක මනෝද්වාරික චිත්ත වීති කියලා උගන්වන සත්තං පඨම චිත්තේන තීතං දුතිය චේතසා නාමං කපිය චිත්තේන අත්ථං චතුත්ථ චේතසා කියා දක්වන විදිහට බලනකොට ඒ ඒ රූපාරම්භණය දකිනින් ඇතිවන්නා වූ චිත්ත වීතිය ඊළඟට ඒ අරමුණ අතීත වශයෙන් අරමුණු කරමින් උපදනා වූ මනෝද්වාරික චිත්ත වීතිය. ඊළඟට ඒ අරමුණ මේ කවරනම් අරමුණක් ගැයි කියා දැනගනිමින් උපදනා වූ මනෝද්වාරික චිත්ත වීතිය. ඒකයි නාමං සතිය චිත්තේ මෙක්ලි. ඊට පස්සේ ඒ පිළිබඳ අර්ථය, කාරණය වටහා ගනිමින් වශයෙන් උපදනා වූ චිත්ත වීතිය. අර්ථ සාධක ඒ ඒ දුෂ්ට සංකතියම නෙවෙයි. ඒ සදාන. අපි මේ සංකතියක් විදක ගලාගෙන යන ජල ධාරාවක් යන මේ ධර්ම පරම්පරාව දෙන්නට බලන්නට ඇති බව ඇති කර ගන්නට ඕනේ. ඒක තමයි අර විදර්ශනාවෙන් පිටරක්. ඒකෙදි නුවණ වැඩෙන්නට වැඩෙන්නට ඒ తත්වයේ දියුණු වෙනවා. ඒ සිත පිළිබඳව කෙනෙකුට එක සිතක් වෙයි කියලා වෙන් කරගෙන බැලීමක් කරන්නට අමාරු කරන එකක් නෑ. ඒ තරම් අන් ඒතර එනකොට ඒ තරම් වේගවත් වේගවත් ධර්මයක්. බුදුහාමුදුරුවෝ කියේව සියල්ලම දැනලා දාලානේ. බුදුහන්සේට ගැසෙන දෙයක් නෑනේ. හරියට හාමුදුරුවන්ට බෑ. ඒ මොකද උන්වහන්සේ උන්වහන්සේගේ නුවණ දියුණු තමයි. දියුණු නුවණක් වත් උන්වහන්සේට තිබෙන පරිවර්තන ඥානෙ නෙවෙයි. ශ්‍රාවක පාරමී ඥානෙ කියන්නේ. ශ්‍රාවක පාරමීඥානයේ පෙළපත් උතුමා තමයි ශරීර සාමුදුර. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ඇතැම් අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ වුවද සංක්ෂේපයෙන් වදාළ ධර්මයේ විස්තර වශයෙන් දේශනා කරනවා. නේ? දැන් අර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යයේ පිළිබඳව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී කොටින් දේශනා කළා සරියුත්හාමුදුරුව සත්‍ය විභංග සූත්‍රයේදී බොහොම විස්තර ඇතිව දේශනා කළා. එහෙම අවස්ථා තිබෙනවා. එයින් අදහස් කරන්නේ නැහැ සරියුත්හාමුදුරුවන්ට මේ බුදුරජාණන් වහන්සේට සමාන උන්වහන්සේලාට එහෙම නැහැ. ඒ නිසානේ සරියුත්හාමුදුරුව එක දවසක් එහෙම ප්‍රකාශයක් කළා මේ ඒ ප්‍රකාශය ස්වාමීනි මට වැටහෙන පරිදි අතීතයේ යම්තාක් බුදුරජාණන් වහන්සේලා වැඩ සිටියා නම් උන්වහන්සේලා අනාගතයේදී යම් තාක් බුදුරජාණන් වහන්සේලා ඇතිවන්නේ නම් උන්වහන්සේලා මේ ධර්මයන් වඩලා ඒ කියන්නේ ඒ මේ බෝධිංග ධර්ම වඩලා මේ මාර්ගඵලාදී ගමයේ බුද්ධත්වයට පැමිණ වදාලා කියන එක මට ඇගෙනවා. ඉතින් ඇහුවා බුදුරජාණන් වහන්සේ අහනවා කෙනෙක් සාරිපුත්‍රය ඔබ ඔය අතීතයේ විසූ බුදුරජාණන් වහන්සේලාගේ සිත් ඔබේ සිතින් දැනගත්තද? නෑ ස්වාමී. එහෙම දැනගත්තා නේද? එන අනාගතයේ ඒ වර්තමානයේ මේ මං මගේ සිත ඔබේ සිතින් දැනගත්තා. ඒකත් නෑ ස්වාමී. මට ඇති වෙන්නේ ධර්මන්වය. ධර්මන්වය කියන්නේ මේ අනුබෝධ ඥානය. දැන් තමන් ධර්මය අවබෝධ කළ ආකාරයක් තිබුණා අවබෝධ කරන තැනත්තා කවරෙක් වුණත් ඒ අවබෝධය ලැබීම සඳහා දියුණු කරගත යුතු ධර්ම කොටසක් තිබෙනවා. ඒ ධර්ම දියුණු කරගත් කල්හි මේ පොතින් කියනවා නම් නුවණ ප්‍රධාන ප්‍රඥාව ප්‍රධාන කොට ඇති ධර්මනේ. ඒ తත්වය ඇති කරගන්නට ඕනේ කවුරුවා. ඒ දැනුම තියෙනවා. සරියුත් ආම්දුරන්ට Taman කිය මාර්ගය දන්නවා. ඒ අනුව සිතා ගත්තා. මෙන්න මෙහෙමයි කියන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේගේ ඒ සර්වඥතා ඥාන ආදී කොට ඇති ඒ නුවණ තමන්ගේ නුවණින් දැනගත්ත නෙවෙයි. දැනගත්ත නෙවෙයි. ඒ ලැබෙ තමයි. දැන් අපි භාවනාවේදී කියනනේ. භාවනා පිළිබඳව ගන්නකොට සතිපට්ඨාන සූත්‍රෙහිවත් ගන්නවා දැක් වෙනවනේ. ඉති අධ්‍යාත්ම වාකායේ කායානුපස්සී විහරති. අධ්‍යාත්ම කය තමාගේ කයයි. තමා පිළිබඳ වූ කය. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවානේ. තමා නුවණ යොමු කරගෙන බලන විට ඉන් තමන්ට ඒ තැන්වල ඇතිවන්නා වූ සිද්ධීන් දක්නට ලැබෙනවානේ. ඒක තමාට ඇතිවන්නා වූ නුවණට ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂයි. ඉති බයිද්ධාවා කායේ කායම්. අන්‍ය ශරීර අන්‍ය ශරීරවලට තමන් නුවණස යොමු කරගෙන බලන්න යනවා නෙවෙයි. එතන වෙන්නේ ඒ ශරීරය පිළිබඳ වූ තත්ත්වය එහෙමනම් මේ වගේ තමයි කොහේ තිබුණත් ඒ ශරීරය. ඒක පිළිබඳ. ඒකයි ධර්ම ධර්මන්වය කියලා කියන්නේ අන්වයේ ඥානය කියලා කියන්නේ. ඒකම තමයි අනුබෝධ ඥානය. අන්වයේ ඥාන. ඒ අනුසිතා ගැනීම. අන්වය. අනේ එහෙම මේ ධර්ම පිළිබඳවත් අපට මේ අන්වයේ ඥානයක් උපදවා ගන්නට පුළුවන්. යම් යම් කරුණු පිළිබඳව සලකලා මේ වගේ මේ විදිහයි කියන ඒ අනුමානය ඇති කරගත හැකියි. දැන් මෙතෙන්දී අපි දැනගත්ත කාරණා මේ දිනකට මතක ඇති කර්මද චිත්තද උපජ ආහාර. දැන් අපි දන්නාන උපජ කියන ඒවා නිරන්තරයෙන් උපදිනවා. ඒවාට අපේ ඒ තරම්ම සම්බන්ධකම මොකද්ද කියන්නේ? අපට ඕන නම් පුළුවන් දැන් බොහෝ උෂ්ණ වේලාවකදී අපි ඒ උෂ්ණය මැඩපවත්වා ගැනීම සඳහා යම් යම් දෙයක් පාවිච්චි කරන්නට පුළුවන්. මේ ෆෑන් එකක්. ඒව නැත්නම් මේ වායු සමීකරණය කර තිබෙන තැනකට යනවා. එතෙන්දි එතෙන්දි ඒ තේජෝ ධාතුවේ උපදවන රූප තිබෙනවා. උපජ රූප. ඒක පිටේ ඉතරක් නෙමෙයි මේ ශරීරයේ උපදිනවා. අතුලත්. ඒකට බාහිර තේජෝ අභ්‍යන්තර තේජෝ වලට උපකාර වෙනවා. රූප උපදවන්න. රූප උපදවන්න. දැන් ඒ නිසා සමහර විට දැන් බොහෝම සීත වේලාවලදී ශරීරයේ පවා වෙවුලන්නට පටන් ගන්න අවස්ථා තිබෙනවා. එහෙම අවස්ථාවලදී අපි ශරීරයට ඒ සුදුසු ඉක්කු ගැනීම සඳහා යම් උපකරණ පවා පාවිච්චි කරනවා නේ. සමහර විටක ඒ සීත ගතිය වැඩ පැවැත්වීම සඳහා ඕන කරන ඔය උෂ්ණ ජලදෙන ඇඳුම් අඳිනවා. එහෙම නැත්නම් සමහර විටක ඔය දිලිමැලයක් ළඟට හො වෙලා ඉන්නවා. ඉතින් එහෙම එහෙම ගිනි නැලයට ළඟට වෙලා ඉන්නකොට මොකද වෙන්නේ? අර බාහිර තේජෝ වල උපකාරය ඇතිව ඒ බාහිර තේජෝ වලින් ලැබෙන උපකාරයේ අභ්‍යන්තර තියෙන තේජෝ ධාතුව. දැන් ඇඟකෝ රස්න වෙනවා නේද? ඒකලා අභ්‍යන්තර තේජෝ ධාතුවෙන් රූප උපදවන්නට පටන් ගන්නවා. ඒ බාහිර තේජෝ වලින් නෙවෙයි උපදවන්නේ. අභ්‍යන්තර ඒ ශාරීරික රූප උපදවන්නේ. ඉතින් ඒ රූප උපදින්නට පටන් ගත් දැන් පටන් මරණාසන්න අවස්ථාව වනතුරු සත්‍යයේ වෙනසක් නැතිව සාමාන්‍යයෙන් කලකන විට රූප උපදීව කෙරෙහිගෙන යනවා ඇතිවෙන ඇතිවෙන රූප ඊට ආයත ආල්පාලය ගතකොට නැතුව යනවා ඒකයි සාමාන්‍ය තත්ත්වය ඒකට මව් කුසය ප්‍රතිසම්පදන්නා සත්වයන් පිළිබඳව සත්වයයි ඒ සංසේදකයන්ට හා ඕපපාතිකයන්ට ඒ ලැබෙන රූප කලාප ප්‍රතිසන්දිහෙහිදීම ලැබී ඔවුන්ගේ මරණය තෙක්ම අර උපදිනට පටන් උපදින සත්‍යයක් තියෙනවා මොනවාද ආනන්දේට භවංග සිතේ පාරිශුද්ධ ධර්මයේ චිත්තජ රූප උපදින්නේ භවංග සිතේ උපාදක් සිතේ පිටකටම ඒකනේ භවංග සිත නෙවෙයි මේකට සම්බන්ධ දැයි කර්මජ රූප උපදවන්නේ කුරුසින්ද කියලා ඇසුවොත් මොකද උත්තරේ කර්මජ රූප උපදවන හේතුව ප්‍රත්‍ය කුමක්ද මොකද කර්මජ රූප උපදවන්නේ කුමකින්ද? අපි දැන් ඉස්සර කාල කතා කරුවානේ. ඇහුවොත් කෙනෙක් ඇහුවොත් මොකෙන්ද ඒ උපදවන්නේ? මොන කර්මයෙන්ද? ඥානක කර්ම. ඈ? ඔව්. ප්‍රතිසම්භියගෙන දුන්න කර්මයෙන් උපදවන්නේ. ප්‍රතිසම්භියගෙන දුන්න කර්මය අතීත කර්මයක්. නේ? මර ගිය ජාතියේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයක්. ඒ කර්මයෙන් තමා කර්මජ රූප උපදවන්නේ. ඒකට දැන් නෑ කර්මජ රූපේ මේ මේ කර්මය ඒක අතීත. ඒ අතීත කර්මය. ඒ කර්මය පිළිබඳ දැන් තත්ත්වය මොකද්ද? ඒකේ තිබෙනවා උත්පාද පිටි භංග කියන ක්ෂණත්‍රයේට පවතින ක්ෂණත්‍රය තුල පවතින බවක් මේ දැන් නෑ. එහෙනම් ඒකේ වර්තමානයක් තිබෙනවා. වර්තමානයේ ඒක දැන් වර්තමාන ඒක අතීත කර්මයක්. ඒ කර්මෙහි తත්වය හරියට අපි කියනවා නේද අනුසය කියලා දෙනවා. අන්නේ අනුසය වගේ తත්වයක්. දැන් අතීත කර්ම සියල්ලම ඒ වගේ. දැන් අප කර තිබෙන අතීත කර්ම. කුසල කර්ම කර තිබෙනවා අකුසල කර්ම කර. දැන් මේ මේ අවස්ථාවවලදී මේ ජීවත් වන අවස්ථාවවලදී අපට අප කර තිබෙන අකුසල කර්ම අප කර තිබෙන කුසල කර්ම කියන මේවා හේතු කොටගෙන ඇතිවන්නා වූ විපාක වශයෙන් සිදුවෙන සිද්ධීන් තිබෙනවා සිත් ඇති වෙන්නටත් පුළුවන් සිත් මං වශයෙන් අපිට ලැබෙන ඒවා අපි දන්නවානේ ඒවා විපාක සිත්මනේ ඒ ඒ කර්මය නිසා ලැබෙන යමක් සිත් වශයෙන් ඒ ලැබෙන විපාකයි ඉතින් ඒවා චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, සම්පරිච්ඡේද, සංකීර්ණ එහෙම එනවනේ. ඊළඟට තදාරම්මන. ඒ වශයෙන් ලැබෙන විපාක. මේ වර්තමාන ජීවිතේ. ඒ නිසා හටගන්නා ජවන් කියලා කොටසක් නැහැ. දැන් කොයිලාවකවත් හිතන්නට උවමනා නැහැ. ගිය જાතියේ Taman පව් කරපු නිසා මේ જાතියේ Tamanට අකුසල් සිත් උපදිනවා කියන්නේ. එහෙම හිතන්නට එපා. මේ જાතිය අකුසල් සිත් උපදින්නේ මොන කරුණක් නිසාද කියලා ඇහුවොත් ඒකට දෙන උත්තරේ මොකක්ද? මේ මේ જાතියෙහි ඔබට අකුසල් සිත් උපදී. නොයෙක් නොයෙක් අවස්ථාවලදී. ඒ උපදින්නේ ඇයි? මොකක්ද ඊට හේතුව? ඈ? ආ ඒකයි කියන්නේ අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය නැත්නම් වෙන කිසි හේතුවක් නෙවෙයි අනිත්‍ය වෙනවා ඒ අනිත්‍ය ඔක්කොම තිබුණා අයෝනිසෝ මනසිකාරය නොලැබෙන්නට නොකමිනෙන්නට අකුසලයක් උපදින්නේ නැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දැන් රාගයේ ඉදීමට එහෙම නැත්නම් කාමච්ඡන්ද නීවරණය උපදීමට මොකක්ද හේතුව කියලා උන්වහන්සේ වදාරනවා නේ අඟුතර නිකායේ තියෙනවනේ එකක් මොන අරමුණද අරමුණ සුභ අරමුණ සුභයි කියලා ගනු ලබන අරමුණ අනිත් එක අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් නුනුවණින් කලකාගෙන යන එකයි හිතන එකයි පරමාර්ථ වශයෙන් ධර්ම වශයෙන් කියන්නට තිබෙන්නේ නෑ ආවර්ජනයි. ආවර්ජනයේ එකක්. මොකද ආවර්ජනයේම නෙවෙයි මනසිකාරය. ඒ අයෝනිසෝ මනසිකාරය කියන එකට ඇතුළත් වන්නේම වැරදි විදිහට හිතන්නට පුරුදුව සිටීම හේතු කොටගෙන ඇතිවේගෙන යන අකුසල් සිත්මයි. සිහියෙන් තොරව ඔව්. සිහියෙන් තොරව ඇතිවන්නා වූ සිත්. දැන් Taman හරි හැටියට සිතන්නට පුරුදු වුණා නම්. අපි ගනිමු මෙහෙම. තමන්ට කවුරු හරි ගහනවා. තමන්ට කවුරු හරි ගහනවා. එහෙම ගැහුණු කන විට සාමාන්‍යයෙන් උපදනා සිත කුමක්ද? අත්තක සම්පූර්ණ මොකද්ද මේ හේතුව? වදින්න පහර ශරීරයට දැනෙනවා වේදනාව දුක් වේදනාව මේ දුක් වේදනාව ගෙන දෙවන ක්‍රියාවක් කරන මේ තනස්සා කෙරෙහි තමා තුල උපදිනවා තරහව තරහව උපදිනවා ඒ තරහව උපදින්නට කාරණය වන්නේ Taman මේ සිද්ධිය මේ සිදුවන සිද්ධිය හරි විදිහට සැලකෙන්නේ නැති නිසා හරි විදිහට නම් මොකක්ද හිතන්නේ දැන් අපි දන්නවා දැන් කොහොම නුවණ දියුණු කරපු උතුමන්ලා මොනවද කරන්නේ උන්වහන්සේ සැලකන්නේ මේ පඨවි ධාතු පඨවි ධාතු සමග සිදුවන ආ වූ ඝට්කණයක් ඈ අනිෂ්ඨ පඨවි අනිෂ්ඨ අනිෂ්ඨ පඨවි ධාතුව මේ පඨවි ධාතු සමග ගැටීම තමයි මෙතන වන්නේ. මෙතන වන්නේ. දැන් සාමාන්‍යයෙන් බලන්න මට ඕන තරම් විදර්ශන කියත හැකි නම් ඒවා ඒතරම් ලස්සන නෑ කියන්නට සබාවන් ඉදිරියේ. එහෙම නැත්නම් කොහොම හොඳයි නිදර්ශන අපිට තේන්න තිබෙනවනේ සමහර විට. අපි යන්නේන කොට අපිට දක්නට ලැබෙන නිදර්ශන දෙන්නට. ඒවා හොඳ නිදර්ශන නමුත් කියන්නට අමාරු. ඒ ඒ මේ මොකද හේතුව? ඒ අය ඒ අවස්ථාවලදී සිටින මේ අයෝනිසෝ මනසිකාරයේ සමහරුන්ගේ ඒ අයෝනිසෝ මනසිකාරයේ කියන්නේම තමා නිරතුරුම අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන මේ වශයෙන් දැරීමට නෙවෙයි නිත්‍යයි සුභයි සුඛයි ආත්මයි කියන මේ වශයෙන් සැලකීමට පුරුදු වේගෙන ඒ අනුව සිතා යාම සිතා වැඩියෙන්ම අකුසල් වෙනවා කොටින් කියනවා ඒකට කාරණය සිහිය නැති කම කියලා කියතයි ඔව් සෝදනයි ඔව් සිතත් ඒක සිතත් බලපාන ඒකනේ අපිට අපිට උගන්වන්නේ දැන් ඒ යෝනිසෝ මනසිකාරය තමයි ඔය සතිපට්ඨාන සූත්‍රයේ දිගට වෙන්නේ. ඒ දැන් ගතේ හිතේ විසින්නේ සුත්තේ జాగරිතේ සම්පජානකාරී. එතන නුවණින් නුවණ ගැන. ඒ නුවණ නුවණින් එකක් සම්පජානකාරී කියන එකේ තේරුම් කීපයක් කියත හැකි. එකක් නුවණින් කරයි කියන නුවණින් යුතුව කරනවායි කියන. ඒක අනිත් එක දැනගැනීමෙන් කරනවායි කියන එක තේරුම. නුවණින් දැනගනිමින් සිදු කරනවා කියන තේරුමක් ඒ කොයි තේරුම ගත්තත් ඒ ගතේ අපි කියන යන කල්හි දැන් සාමාන්‍ය කෙනෙකු යන්නේ කොහොමද? දැන් සාමාන්‍ය කෙනෙක් යන්නේ කොහොමද? ඔහේ යන අන්න ඒ අයෝනිසෝ මනසිකාරය. ඒ ඒක අයෝනිසෝ මනසිකාරය. දැන් කෙනෙක් යන්නේ එහෙම ඔහේ යනවා. එයා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව නම් යන්නේ මේ යාම් ක්‍රියාව පිළිබඳව සැලකෙමින් යන ගමනක් ඒ යාම් ක්‍රියාව කෙසේ සිදුවන්නක්ද කොහොමද වන්නේ කවුද යන්නේ ආදී ඒ ඔක්කොම විසඳන ගමනක් ඒ යන්නේ Taman ඒක බලන ඒකනේ ඒකයි කියන්නේ දැන් අපට අප කරන කිසිදු කටයුත්තකදී මේ කුසල් අකුසල් කියන මේ දෙකෙන් මේ දෙක හැර ඊට නැදහත් තත්වයක් නැහැ. දැන් සමහරු හිතනවා එහෙම Tamanට ඇති උනේ මේ මේ කුසල් අකුසල් දෙවන සිතක් කියලා. එහෙම කියතොත් Taman හැම එකක්ම කරන්නේ විපාක සිතකින් කියලායි කියන්නේ කියලා. මොකද තමන්ට ඒ විදිහේ ක්‍රියා සිදු උපදින්නේ නැහැ රහතුන්ට මේවා උපදින්නේ. ඒවා උපදින්නේ රහතුන්. අන්න ඒකයි ඒකෙන් තමයි තේරුම් ගන්නට ඕන ජීවත්ව සිටින කාලය තුලදී එක් මිනිසෙකුට වැඩි වශයෙන්ම උපදනා සිත් මොනවාදයි කියා කෙනෙක් අසුවොත් අකුසල් මයි ලෝභ මූල, ද්වේෂ මූල, මෝහ මූල. ඒකයි තමයි. ඒ අකුසල් උපදුනේ ඇයි? අයෝනිසෝ මනසිකාර. ඒ බොහොම වැදගත් එකක් මේ යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර දී ඉතින් බලන්න අපි. අපි කෑම කනවා. ඒ කෑම කන වේලෙහි උපදනා සිත් ගැන කලකට. මොනවද? ලෝභ මූල සමහර විටක තරහ වෙන අවස්ථාවක් තියෙනවානේ. ආ දුරු වැඩි කරපු නිසා හෝ වෙන මිරිස් වැඩි කරපු නිසා ඒ වෙලාවේදී ද්වේෂ මූල ඈ මොහ මූලක් වෙනවා. අපෝ මොහ මූලක් සලකමින් මෙදී කන්නේ. දැන් ඉතින් ඒකට ඒකට මේ වර්තමානයේ හිටින සිරිතු වර්තමානයේ සිරිත් වෙනවා දැන් කෙනෙක් මේසයේ ළඟට ගිහින් කීප දෙනෙකු සමග කෑම කනකොට තමන් යම් කිසි දෙයක් මෙනෙහි කරමින් මේ ආහාර අනුභවය පිළිබඳව එහෙම නක් උගන්වලා තියෙනවා. එහෙම මෙනෙහි කරමින් ඒ ආහාරය භුක්ති විඳිනවන්කොට තමන් සමග කෑම කන අනිත් අය ඒකට කැමතිද? එයාගේ පිළිගැනීමේ හැටියට කෑම කනකොට හොඳට කතා කර කර hina වෙවි කන්නට කන්නට ඕන. කොයි ඉතින් යෝනිසෝ මනසිකා යොන්සෝ මනසිකාරය. හා මේ යොන්සෝ මනසිකාරය නෑ. අනේ ඒකයි. ඒ ඉතින් ඒකෙන් තේරුම් ගන්න ඕනේ. ඒක ඉතින් මේ ගිහි ගෙදරක වාසය කරන කෙනෙකුට ලේසි දෙයක් නෙමෙයි. ඒකමයි සම්බාධෝ ධරා වාසෝ රජෝ පඨෝ අභ්‍යෝ කාසෝ පබ්බජ්ජා නයිදං සුකරං අගාරං අධ්‍යාවසතං ඒකාන්ත පරිපූර්ණං ඒකාන්ත පරිසුද්ධං භක්මචර්යං චරිතු යන්නෝ නාහං කේසමස්සෝ වහාරක්ඛා කාකායාරි වත්තානි අච්ඡාදුක්ඛා අගාරස්මා අගාරියන් සබ්බජිතී කියලා එහෙම තීරණ ගන්න නිසා. බොහොම අමාරු දෙයක්. හිතන්නට ඒක ලේසියි කියලා. හැබැයි දැන් Taman සලකන ආකාරයෙන් Taman හොඳයි කියලා සලකන. ඒ කියන්නේ Taman ධර්මයේ ඉගෙන ගත්තා. ධර්මයට අනුව පුළුවන් තරම් පිළිපැදීමට උත්සාහ කරනවා. මේ උත්සාහ කිරීම හේතු කොටගෙන Taman යම්කිසි ආකාරයක පිළිපැදීමක් තමාගේ තිබෙනවා. ඒ විදිහට මේ ලෝකෙහි සිටින අනිත් අය, තමගේ ගෙදර සිටින අනිත් අය ඔක්කොම පිළිපැදිය යුතුයි කියලා එහෙම නීතියක් පවරන්නට එපා. එතකොට මිනිසුන්ට ආගම එපා වෙයි. ආගම. මම මම ළඟදී අහුවක් කෙනෙක් කියලා තියෙනවා. ඒ කාන්තාවක් ඒකාන්තාව ආගම වෙනස් කරලා. අපි බුද්ධ ආගමේ කෙනෙක් ආගම වෙනස් කරලා වෙන ආගමකට ගිහින් මේ තමන් කලින් ඇතුළු කරපු මේ මහත්මයෙක්ට කියලා තියෙන අනේ මම දැන් ඉඳින සන්තෝෂය මට තිබෙන සන්තෝෂය දැන් මොන අර කිව්වා මේක වැරදි අරක වැරදි ඒ කිසිවක් නැහැ ඒ කිසිවක් නැතිව දැන් බොහොම සන්තෝෂයෙන් කාලය ගෙවනවා මේ වෙන ආගමක් පිළිගෙන දැන් බොහොම සන්තෝෂයෙන් කාලය ගෙවනවා අනේ ඒකත් සැලකිලි කරුණාවක් සමහර හිතන්නට පුළුවන් මේ බුද්ධ ආගමයි කියන්නේ අතකට මේ අඟපත සියල්ලම බැඳලා දාලා තියෙන එකක් කියලා නෑ Tamanta පුළුවන් ඕන ඕක ලිහාගෙන ඉන්න ඉතින් එහෙම නියමයක් කරලා නෑනේ එහෙම නියමයක් නෑ Tamanta පුළුවන් නේ Taman Tamanගේ පරමාර්ථය කුමක්දයි කියලා Taman තේරුම් ගන්න ඒ පරමාර්ථය ඉටු කර ගැනීමට මේ ධර්මයේ මොන විදිහටද Tamanට උපකාර වන්නේ කියන එක තේරුම් ගත්තොත් අමාරු එකක් නෙවෙයි ජීවත් වෙන්න. අමාරු. ඉතින් දැන් සමහරු සිටිනවා මම දන්නවා. ඒවා කිව්වට වරදකුත් නෑ. සමහර පවුල් වලම තිබෙනවා අඬ දබර. ඒ අඬ දබර වීමට හේතුව ආගම. මහත්මයා සමහර විට ධර්මයේ ඉගෙන ගන්නවා. නෝන මහත්මයා ඉගෙන ගන්න යන්නේ නැහැ. මහත්මයා මේ ධර්මයේ ඉගෙනීමෙන් ඇති කරගත්ත යම්කිසි දැනුමක් මුල් කරගෙන සමාජයේ අනුසක මේ ධර්මයට අනුකූලව පවත්වනවා ඒ නිසා ඇතම් විටක නෝනා මහත්මයාත් එක්ක මේ සිනමාවකටවත් යන්නේ නැහැ බලන්නවත් යන්නේ නැහැ නෝනා මහත්මයා ඒවා යන්නට පුරුදු වෙච්ච කෙනෙක් එතකොට හිතන්නේ දැන් මාව එපා වෙලා ඉතින් ඒ වගේ තත්වයක් මම දන්නවා. හුඟක් හොඳට දන්නවා ඕවා ගැන මම අහලා තිබෙනවා. මට කියලා තිබෙනවා මේ ඒ නිසා Taman තේරුම් ගන්නට ඕනි ඉස්සෙල්ලා Taman ආරම්භ කරපු ජීවිත Tamanගේ ජීවිතය ගැන. ඉතින් ඒ රටපිටාව එහෙම පිටින්ම වෙනස් කරන්නට Tamanට බෑ. තම උත්සාහ කරන්නට ඕනේ තමා ජීවත් වන්නට ආගමනුකූලව වැරදි දෙයක් කළ යුතු නැහැ. ඉතින් Tamanට ඕනේ නම් අනිත් එක්කෙනාව සතුටු කරන්නට. ඒ යන්න බැරි ඇසිනමා. ගිලා ඒ ඉන්නවා. ඕනම් තමන් වෙන භාවනාවක් කරනවා. ඈ භාවනාවක් කරතයි කියන්නේ එතන සිදුවෙන සිද්ධිය නිසා කරත් හැකියි. නේ එතන කියන්නේ මොනවාද? එතන සිදෙන්නේ අතපය වනවා පහත් කරනවා දුවනවා පරිනවා දී ගයනවා ඔක්කොම භාවනාවට මංගත හැකියි. ඒ ඔක්කොම භාවනාවට මංගමින් තමත් ඉන්නවා බලාගෙන. අමාරුවක් නෑ. ඒ නිසා අර ඒක ඒක තේරුම් ගන්න ඕනේ. මගේ මට සමාජිකව අහලා තියෙනවා. මේ මහත්මයා ධර්මයේ ඉගෙන ගන්නට ඉස්සෙල්ලා තරමක් හොඳයි. දැන් බොහොම තරහ යනවා. මොකද හේතුව? එහෙම කරගන්නත් නරකයි. ධර්මය හැම තිස්සෙම අපි ධර්මයේ ඉගෙන ගන්න අපි ජීවත් වන්නට ඕන අපේ ජීවිතය දිහා බලලා අනිත් අය මේ පැත්තට ඇදී එන අයුරු ඒ ආකාරය බොරුවට නෙමෙයි. ඒ ආකාරයෙන් ජීවත් වන්න. අපි මේ හිසමුදු කරගෙන සිවුරු කැලඳු එමෙන්ද ගත්ත ගිහිගේ හිම පිටිම අත්හැර ගිය පිරිසක් නෙවෙයි. එහෙම නෙවෙයි. ඒ විදිහට ජීවත් වන්නට අමාරුයි. ඒ ගිහිගෙදර. ඒ නිසා Tamange මේ වගකීම් එවැගේම අනිත් අය ඒවා පිළිබඳව තේරුම්ගෙන තමයි කටයුතු කරන්න ඕනේ. මුක්ත පරමාර්ථය අත්හරින්නටයි කියනවා නේද? ඒක. වඩාත් නරකයක මොකක්ද? අපි ගන්නේ තමන ආගම ධර්මයේ ඉගෙනගෙන තිබෙනවා ආගම ධර්මයට අනුව පිළිපදින්න උත්සාහ කරන්නේ. එහෙම අයට බොහෝ සෙයින් ඇතිගෙන නරකම ගතිය තමයි මේ තරහ යන්නේ. මම දැකලා තියෙනවා. තරහ යනවා. තරහ ඇතිවන්නේම මේ තමන්ගේ වැඩවලට අර අය එන්නේ නැහැ. නැත්නම් ඒ විදිහට ජීවත් වෙන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. තමා භාවනාවක් කරන විට තමන්ට ඒකට අවශ්‍ය ඒ නිශ්ශබ්දතාවය සලසා දෙන්නේ නැහැ. ඒක බෑ. Taman පුරුදු වෙන්නට ඕනේ බෙර ගහන තැනත් භාවනා කරන්න. එහෙමයි පුරුදු වෙන්න ඕනේ. එහෙම නැතුව මම භාවනා කරන අනිත් ඔක්කොම කටවහගෙන සබ්ද නැතුව ඉඳපල්ලා කියලා. ඒක යුක්තියකුත් නෙවෙයි. ඒක යුක්තියකුත් නෙවෙයි. ඈ? අලියා සබදට පුළුවන් දාන්න. ඒක ඒක යුක්තිය කිසිම. ඒ නිසා Taman පුළුවන් Tamanට පුළුවන් කර ඇති වෙන්නට ඕනේ. මේ අපි කියමු බාහිර කරදර ඔක්කොම සිටියදී. Taman පොතක් නම් බලන්න. ඒ පොත බලනකොට පොතේ තිබෙන කරුණු සිතට ගැනීමට මේ කිසිම දෙයක් Tamanට බාධාවක් විය යුතු නැහැ. ඒ විදිහට Taman පුරුදු වෙන්නට ඕනේ. පුරුදු වෙන්නට පුළුවන්. ඒ අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නට එපා. Tamanට ඕන කරන වටපිටාව එහෙම තිබුණේ ඒ අය සලස්සලා දෙන්න. ඒක වැරදි. මේ මේ ස්ථානයම හොඳයි හැම දෙයකම ඕනම කෙනෙකුට භාවනා කරන්න. සමහර විටක කෑකෝ ගහන තැනක් වෙන්නට පුළුවන්. නමුත් Taman සිත හරි හැටියට පුරුදු කරගෙන සිටිනවා නම් ඒක Tamanගේ කටයුත්තට බාධාවක් වන්නේ නැහැ. අමාරුයි. මුලදී අමාරුයි. නෑ ඒ මුලදී අමාරුයි. මුලදී අමාරු ගන්න. පුරුදු කරගත්තොත් හරියට. ඉතින් ඊළඟට අපිට කියන්නට තියෙන රූප ලෝකෙහි ඒ රූප ප්‍රවෘත්ති ක්‍රමය රූප ලෝකෙහි කියන්නේ ධනන් රූපී ධර්ම ලෝක ඒ රූපී ධර්ම ලෝක වල ලැබෙන රූප ඒ රූපී ධර්ම ලෝකෙහි ලැබෙන්නේ මොනවද? සත්තු දසක, සෝත දසක ඊළඟට චක්කු දස්සක සෝත දස්සක වස්තු දස්සක ඊළඟට ජීවිත නවක ඒ හතරයි ලැබෙන්නේ ප්‍රතිසංගයේදී ලැබෙන්නේ ප්‍රතිසංගය අපි ගන්න රූපී ධර්මයේ එයාට ලැබෙන්නේ ප්‍රතිසංගයේ කියන මොනවාද චක්කු දස්සක චක්කු දස්සක සෝත දස්සක ඊළඟට කාය දිවා කාය දිවා කාය නැහැ ඊළඟට වස්තු දපක අනිත් එක නිවිත නම ඒවා තමයි කර්මජ කලාප වශයෙන් ලැබෙන්නේ වස්තු දපක සෝත දපක වස්තු දපක නිවිත නම ඊළඟට ධාන දපක ජීවහා දපක කාය දපක භාව දපක ලැබෙන්නේ මොකද හේතුව අපි හේතුවයි අනිත් කර්මයේ අනිත් දවස් සබ්බේ සංඛාරා අනිත්‍යා පියදා පඤ්ඤාය පසුසීවතං සිංහති විශේෂමං භූතිවා සබ්බේ සංඛාරා අනිත්‍යා පියදා පඤ්ඤාය පසුසීවතං සිංහති විශේෂමං භූතිවා සබ්බේ බ්‍රහ්මා අනිත්‍යා පියදා පඤ්ඤාය පසුසීවතං සිංහති විශේෂමං භූතිවා දුක්ඛප්පත්තාති දුක්ඛාපරප්පත්තාති භයාසෝකප්පත්තාති දුක්ඛාපතිපාදි ආකාශත්තාති මත්තාදී වානාදානි සිතා සම්සන්නෝ විස්වාස සංගතම් සාතනං ආකාශත්තාති මත්තාදී වානාදානි සිතා සම්සන්නෝ විස්වාස සංගතම් සාතනං ආකාශත්තාති මත්තාදී වානාදානි සිතා සම්සන්නෝ විස්වාස සංගතම් සාතනං